පෞද්ගලිකංශයට අපේවත් දෙනවා කියන එක මම කියන්නේ. අපි බීජ ගොවිපළ වල ඇති කිරීම සහ ලංකාවට ගැලපෙන බීජ අපි නිෂ්පාදනය කරන්න ආරම්භ කරනවත් එක්කම පුද්ගලිකංශයට පුළුවන්කම තියෙනවා Tamanටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ බීජ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම අපි දැනට ලංකාවේ වී වගාව සඳහා බිත්තර වී සහති කළත් බිත්තර වී නිෂ්පාදනය කරන්නේ 117යි. වර්ෂයකට අපට ඕනේ 64 ලක්ෂයක් ඕනේ බුසල්. නමුත් අපි නිෂ්පාදනය කරන්නේ මේ 64 ලක්ෂෙන් 117යි. ඊටු 183ම නිෂ්පාදනය කරන්නේ ගොවි මහත්තුරු සහ ගොවි මහත්තුරුන්ගේ හෝමාරු ක්‍රමයෙන් තමයි